පින්වත්නි අපි මේ වෙලාවේ අප විසින් ඊටාම පැහැදිලි ලෙස අර්ථ පූර්ණ ලෙස සිංහල භාෂාවට හරවන ලද අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා ඇතුළත් අංගුත්තර නිකාය පුත් වහන්සේගේ පළවෙනි කොටස හෙළි දැක්වීම වශයෙන් එහි පළමු පිටපත ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළා. බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම ස්වාමී. උන්වහන්සේ තමයි මේ ධර්මයට හිමිකරු. උන්වහන්සේ තමයි මේ ධර්මයේහි නායකයා. උන්වහන්සේ තමයි මේ ධර්මයට අධිපති. උන්වහන්සේගේ නිකලස් හදමඩලේ තමයි මේ ධර්මය උපන්නේ. උන්වහන්සේගේ මුවින් පිට වූ සෑම වචනයක්ම ඒ ධර්මයයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමෙක් ඇසුවාද මනවින් සිතෙහි දරාගත්තාද එහි අරු විමසා බැලුවාද එය ඔහුට වැටහුණාද ඔහු සසරින් මිදෙන්නේය මේ ලොව ඇති ඊටම අසිරිමත් දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිසාම පින්වත්නි වර බුදුරජාණන් වහන්සේ අනද මහ තෙරුන් වහන්සේට වදාලා පින්වත් ආනන්ද මේ ධර්මයේ අනුන්ට කීම ලේසි එකක් නෙවෙයි කියලා. නසුකරන් ආනන්ද පරේසන් ධම්මං දේසේතු. ආනන්දේ අනුන්ට බණ කීම ලේසි වැඩ නොවේ කියලා. එහෙනම් අපිට තේරෙනවා බණ කීම ලේසි එකක් නෙවෙයි. බණ කීම විතරක් නෙමෙයි පින්වත්නි. බණ ඇසීම ලේසි එකක් නෙවෙයි. ඒ බණ කීම තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිර්මලව ඇතුළත් නැත්නම් ඒ බණ කීමේ ඉලක්කය අසම්පූර්ණයි. බණ අසන කෙනා තුළ ඒ අවබෝධ කරන අදහස නැත්නම් ඒ කෙරෙහි ඒ තේරුම් ගන්න අදහස නැත්නම් ඒ ධර්ම ශ්‍රවණය අසම්පූර්ණයි අසම්පූර්ණ බණ කීමකුත් අසම්පූර්ණ බණ ඇසීමකුත් ඇති තැන එහි ප්‍රතිඵලද අසම්පූර්ණයි මේ නිසා ධර්මය කීම ඊ타මත්ම අසීරු එකක්. තමන්ගේ මතයක් සම්බන්ධ නොකරගෙන නිර්මල බුදු වදන ඉස්මතු කොට බණ කීම ලොවේහි යති දුර්ලභ දෙයක්. එබඳු බණ ඇසීමත් ලොවේහි යති දුර්ලභ දෙයක්. මේ නිසා ඒ දුර්ලභ දේ ඔබට ලැබෙන වෙලාවයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ ලෝක සත්‍යාව සතර පායෙන් මිදවීමත් සසරින් මිදවීමත් ඉලක්ක කරගෙනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූ අය උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගත් අය බොහෝ දෙනෙක් සතර පායෙන් මිදී දෙව්ලොව උපන්නා බොහෝ දෙනෙක් ඒ මඟ අනුගමනය කොට සංසාරේ එතෙර වුණා ඒ සතර අපායන් මුදවා සුගතියෙහි උපදවන්නත් සසරින් එතෙර කරවන්න සමර්ථ වූ එකම දෙය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. මේ නිසා පින්වත්නි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි යම් කිසි කෙනෙකුගේ සිත පහදවනවා නම් ඒ ධර්මය අහන්න කෙනෙක්ව යොමු කරනවා නම් ඒ ධර්මය අහන්න කෙනෙකුට සලස්වනවා නම් එය මිනිසත් බවට ආදරය කිරීමයි. මිනිසයා හැටියට අපි මේ ලෝකෙට ආවට මේ සසර ගෙව් ජීවිතවලදී හැම ආත්මිකම අපි මිනිස්සු කුණේ නැහැ. සමහර විට අපි කෙලවරක් නැතුව නිරේවටිලා දුක් විඳ ඉන්නේ. කෙලවරක් නැතුව සතර අපායේ එක එක ආත්ම භාවවලට අපි මාරු වෙවි ඉන්නේ. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උදාන වාක්‍යයක්. උන්වහන්සේ ගැන ගහකාරක ditthūsi පුන ගේහන්න කාහස මේ ජීවිතය නැමැති ගෘහය හදන පුද්ගලයාව මම හොය හොය ගියා මම දැන් දැක්කයා දැන් එතකොට අපි එක එක්කෙනාගේ මේ ජීවිතය නැමැති ගෘහය හදන වැඩපිළිවෙල අපි දැක්කේ දැන් අපි ඉන්නවා මිනිසා නැමැති ගෘහයේ මෙතන ගියහට කෙනෙක් කියන්න පුළුවන් පිරිතිය නැමැති ගෘහයට තව කෙනෙක් යන්න පුළුවන් නිරිසතා නැමැති ගෘහයට. තව කෙනෙක් යන්න පුළුවන් තිරිසනා නැමැති ගෘහයට. එක එක්කිනාගේ ගෙවල් හැටියටයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. දැන් අපි මේ මිනිස් ජීවිතේ ලැබුවට එක එක ආකාරයේ ජීවිත ලැබෙන ඒ කියන්නේ තිරිසංගත ජීවිත, പ്രേත ජීවිත, නිරේත යන අවදානමින් අපි විඳිලා නැහැ. එහෙමනම් ඒ කියන්නේ අපි මේ සංසාරේ පැමිණුනේ සතර පායේ වැටි වැටි නම් ඒ සතර පායේ වැටෙන්න හේතු යමක් ඇද්ද? ඒක ළඟ තියාගෙන අපි ඉන්නේ. ඉතින් මේ தත්ත්වය අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගෙන්මයි වෙනත් ආගම්වල මේ උගන්වන්නේ නැහැ. අනිත්‍යව උගන්වන්නේ මේ අපි ඔක්කොම කාගේම ඇවිල්ලාද? යම් කිසි දෙවි කෙනෙකුගේ මැවිල්ල. ඒ නිසා ඒ දෙවියන්ට ස්තුති කර කර ඇස නැසී වෙනසී යන එකක් කියලා. ඔහුට තේරෙනවා නම් තමන්ගේ කන, නාසය, දිව, කය, මනස මේ සියල්ලම නැසී වෙනසී යන දහමට අයිති දේවල් කියලා. ඔහුට තේරෙනවා නම් මෙතන තියෙන හේතුඵල ධමයක් කියලා. ඔහුට තේරෙනවා නම් කර්මානුරූපමී යන ගමනක මේ తాවකාලික නවාතනක් කියලා. ඔහු ඒක අදි탁සීරුවට ලක් කරගන්නේ නැහැ. ඔහු දන්නා මේක පොඩි දෙයක් කියලා. මමයි මේක කලේ මමයි අර මල් ගානට මමයි අර මල් පෝච්චිය ගා බලන්න මගේ පැලි. ඔහොම කියන්නේ නැද්ද? ඉන්නවා. මමයි අරක කළේ මමයි මේක කළේ කෝ මගේ නම ගැහුවේ මගේ නම කිව්වේ අපි එන්නේ අය එහෙම වෙන්නේ නැද්ද වාදනී පුංචි එතකොට මේ වාදනී පුංචි එක ලොකු කරගෙන මොකෙන්ද අපි කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කල්පනා කිරීමෙන් අපිට වෙන පිළිවෙලක් මේකේ නැහැ. ඉතින් පින්වත්නි මේ පළල් කල්පනාව ඇති කරගන්න අපට උපකාරී වෙන මූලිකම දේ තමයි සසරේ භයානකකම ගැන තේරුම්ගෙන සිටීම. සසරේ භයානකකම ගැන තේරුම්ගෙන සිටීම මේ පළල් කල්පනා ඇති කරගන්න අපිට ගොඩාක් උපකාරී. මොකද හේතුව අපිට පේනවා මේ එකිනෙකාගේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැන බලද්දී බොහෝ විට මේ අපිට හමු වෙන්නේ සංසාරී ආය ආයමයි මුණ ගැහිච්ච අය. බොහෝ විට ගොඩාක් වෙලාට අපිට හමු වෙන්නේ සංසාරේ එකට හිටපු අය. වෛර බැඳගෙන ආපු අය, පින් බැඳගෙන ආපු අය, ඊර්ෂියාවෙන් ආපු අය. මේ එක එක්කිනා එකතු වෙච්ච ආයායමත් එකතු වෙන එකක් මෙතන තියෙන්නේ. එතකොට මේ නිසාම තමයි අපි ඉක්මනට ඉක්මනින්ම මේක එක අර්බුදවල පැටලෙන්නේ. හැබැයි මේ සසර ගැන අපට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා. සසරේ ස්වභාවය ගැන අපට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපි මේ ඇවිදින්න තියෙන්නේ සතර අපායේ කෙලවරක් ඇතුළු වැටුවට උන්වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මේ සසර ගමන නිකන් මේ ලී කෑල්ලක් අරගෙන අහසට උඩ දානවා කියලා. ලී කෑල්ලක් කරගෙන අහස උඩ දාපු ගමන් ඒක කැරකි කැරකි කියවිලා ඒක කොනක් වැටෙනවා. ආය අරගෙන උඩ දැම්මොත් ආය කැරකිලා තව කොනක් වදිනවා. මේ වගේ එක ජීවිතයක යා නිරේ. එක ජීවිතයක යා තිරිසන් අපාය. එක ජීවිතයක යා පෙරේත ලෝකේ. එක ජීවිතයක යා මනුස්සු මෙහෙම යද්දී එයාට හොඳ තීරණාත්මක අවස්ථාවක් තමයි මනුස්ස ලෝකෙ. ඒ මොකද මනුස්ස ලෝකෙට ආපු නිසාවෙන් අද අපි මිනිස් ලොව වැඩ සිටිය ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමක්ද වාසනාවට ඉතුරු වෙලා තිබුණා. අතුරුදහන් නොවි මිනිස් ලෝකෙට අපි ආපු නිසා ඒ ධර්මයේ අහන්න අවස්ථාව ලැබුණා. ඒ ධර්මයේ ඇසීමෙන් තමයි අපි ඉගෙන ගත්තේ මේ අපි මේ අහම්බෙන් උපන්නා නොවේ අපි කෙලවරක් නැතුව ඉපදී ඉපදී ඉපදී ඉපදී ඉපදී ඇවිදින් තියෙනවා අය නමුත් අපිට මේකෙන් ගැලවිලක් හදාගන්න අවස්ථාවක් තිබිලා නැහැ කියලා. එතකොට අර නෝනින් කල්පනා කරන කෙනා අන්න දියුණු කළ ජීවිතයක් ඇති කරගන්න ඕනේ. මොකද ඒ ගත කරගෙන හිටපු රටාව තමන්ම විමසා බලන්න. තමන් මේ ජීවිතේ ගත කරපු රටාව තුල තමන්ගේ සංසාර ගමනේ වෙනසක් වෙනවද ආපු විදිහට යනවද? එතකොට ඒක පිටට පේන්නේ නැහැ ඒක කවුද විමසා බලන්න? තමන්ම විමසා බලන්න ඕනේ තමන් ගත කරපු ජීවිතේ ගැන විමසා බලනකොට Tamanට තේරෙනවා නම් ආ මගේ ජීවිතේ දියුණු කරපු නැති එකක් නෙයි. මගේ ජීවිතය තුළ දියුණු කරපු සීලයක් නෑ මට දියුණු කරපු සිතක් නෑ මට දියුණු කළ ප්‍රඥාවක් නෑ මං හරි පටු විදිහට කල්පනා කළ කෙනෙක් නේ මං පොඩි දෙයකින් කලබල වෙලා දුකටපත් වෙලා ඒක හිතේ පිටුවා ගන්නවා එහෙනම් මේකේ මට අනුතරක් තියෙනවා. එහෙනම් මගේ මේ ජීවිත රටාව පළල් එකක් නෙවෙයි. පුංචි වතුර භාජනය වගේ. එතකොට අපිට විශ්වාස කරන්න ඕනේ එහෙනම් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දෙනවා මේ වගේ කල්පනාවකින් හිටියොත් මේ වගේ වැඩ පිළිවෙලකින් හිටියොත් පොඩි දෙයකිනුත් නිරේ විපාක දෙන්න කර්ම විපාක හැදෙන්න පුළුවනි. එහෙනම් මේක මට තියෙන අනතුර. අන්න බලන්න අනතුර හොයාගන්න බුද්ධ වචනේ තමන් පාවිච්චි කරනවා. ඒ බුද්ධ වචනේ තුලින් නොබලන්න තමන්ට පේන්නේ තමන්ගේ වැරද්ද. සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට බොහෝ තමන්ව විග්‍රහ කරගන්න අමාරු නේ. අනුන්ව නම් යස රඟයට විග්‍රහ කරා. තවත් විග්‍රහ කරයි කියලා තාම මදි කිය දත්මැදි නෑ කියන්නේ දත්මැදි ගැනත් තියෙනවා කියලා. ඒ කියන්නේ අනුන්ව විග්‍රහ කරන්න ඕන හැටි පුළුවනි. නමුත් තමන්ව විග්‍රහ කරගන්න හරි අමාරුයි. ඒ තමන් පිළිබඳ අපි අදි탁සේරුව ලක් කරගන්න. ඒ කියන්නේ අදි탁සේරුව කියන්නේ මොකන්ද? මම තමයි හොඳ. මම තමයි හරි. මට තමයි තේරෙන්නේ. මගේ තීරණය තමයි හරි තීරණය. මට තමයි වැටෙන්නේ. මේම කල්පනා කර කර හිටියොත් කවදාවත් Tamanට තමා පිළිබඳ විග්‍රහයක යෙදෙන්න බැරුව යනවා. තමා පිළිබඳ විග්‍රහයක යෙදෙන්න ලේසි දේ තමයි තමන් අදිතක් සීරු අතහැරලා නියතමානීව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වීමයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණාට පස්සේ යාට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නම් ශාස්ත්‍රුන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ එතකොට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ නම් එයාට පිළිසරණ තියෙනවා. අන්න ඊට පස්සේ එයා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්න තමන් පිළිබඳ විග්‍රහයකයේ දෙනවා. තමන් පිළිබඳ විග්‍රහයක යෙදුනොත් තමයි තමන්ගේ දියුණුන කළ ජීවිතේ තමන්ට පේන්නේ. තමන්ගේ දියුණු නොකළ සීලේ තමන්ට පේවි. තමන්ගේ දියුණු නොකළ සිත තමන්ට පේ. දියුණු නොකළ සිතක ලක්ෂණය මොකද්ද? ඉක්මනින්ම වෛර බඳිනවා. ඉක්මනින්ම අනුන්ගේ දෙයට ආසා කරනවා. ඉක්මනින්ම හිංසාවට කැමති මේක තමයි දියුණු නොකල සිතක ලක්ෂණ. එතකොට දියුණු නොකල ජීවිතයක ලක්ෂණය මොකක්ද? ඔහු කල්පනා කරන්නේ ඔහුගේ ජීවිතේ කාල බීලා සතුටින් ඉන්න විතර. ඊට පස්සේ ඉතින් නම් වුණා. ඕවා තමයි ඊට පස්සේ ඉතින් කල්පනා කරගෙන ඉන්නේ එක්ක අනිත්‍යය ගැන, වටේ පිටේ ගැන, දූ දරුවෝ ගැන, මේවා ගැන කල්පනා කර කර සතුටු වෙවි ඉන්නවා. එයා දන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට මොකක්ද මේ වෙන්නේ කියලා. දියුණු නොකළ සීලය කියන්නේ මොකද්ද? එයා ඔව් සතුන් මරමින්, ප්‍රාණඝාත කරමින්, වැරදි කාමසේවනයේ දෙමින්, බොරු කියමින් ඔව් එයා එයා සිහි මුලා වෙන ආකාරයට ජීවිතය ගත කරමින් වාසය කරනවා. මෙයා මේකෙන් ගොඩ එන්නේ නැහැ. දියුණු නොකළ ජීවිතේ. ඊළඟට දියුණු නොකළ ප්‍රඥාව කියන්නේ මොකක්ද? ඔව් එයා ජීවිත අවබෝධයට හේතු වෙන දේ අඳුනගෙන ජීවිත අවබෝධයට හේතු වෙන දේ අඳුනගත්තේ නැති වුණාම දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොලැබුණාම දුවට ඇති පාඩුව පසුගිය දවස්වල තිබුණ මාස මං හිතන්නේ අප්‍රේල් මාසෙ නෙමෙයි මෙතෙක් මෙතෙක් තියෙනවා කුම්භ මේලා කියලා ජනවාරි මාසේ පටන් ගත්තේ ඉන්දියාවේ හිමාල පර්වතයේ පාමුල ගංගා කියන නදී නදියේ ලක්ෂ ගාන ජනී ජන තාපසින්නාංශේලා ඇවිල්ලා පූජාවල් පවත්වනවා. මොකේද පූජා පවත්වන්නේ? වතුර. මේ බොහොම පුංචි පාප කර්මයක්. පුංචි පාප කර්ම තමේන නිරයන් උපනීති. නමුත් ඒකෙන් යාව නිරයට ගෙනියනවා. මේ ලෝකේ පුද්ගලයෝ සමහර අය කරන්නේ ලොකු දෙයක් නෙවෙයි. පුංචි දෙයක්. හැබැයි මේ පුංචි දේ එයාව නිරයට ගෙනියනවා. ඒ වගේම මහණෙනි තව එක්කෙනෙක් ඉන්නවා එබඳු වූ පුංචි දෙයක් කරන ඒක ditta dhamma vedini වශයෙන් විපාක දීලා ඉවරයි. ඒ කියන්නේ මෙලෝදී විපාක දීලා ඉවර වෙනවා. පරලොවට අල්ප මාත්‍රයක් යන්නේ. තියාගේ ගොඩක් කරන ඒ ගැන විශේෂයක් නැහැ. එතකොට පුද්ගල ભેදයක් තියෙනවා. මොකද මේ පුද්ගල ભેදය බුදුරජාණන් වහන්සේ අවබෝධින් සොයාගත්තු දෙයක් නේ අපි කතා කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ මේ පුද්ගල කොටාස දෙකෙන් එක් සමහර උදවිය පුංචි වැරද්දක් කරන්න. හැබැයි මේ පුංචි වැරද්දෙන් යාව නිරේ කරාගෙන යනවා. සමහර කෙනෙක් ඒ වැරද්දම කරනවා. හැබැයි ඒක යාට මේ ජීවිතේ විපාක දෙනවා විතරයි පරලොවට ඒක යන්නේ නැහැ. උන්වහන්සේ ආනව මහණෙනි පුද්දලෙක් පුංචි වැරැද්දක් කළාම ඒ පොඩි වැරැද්දෙන් එයා නිරේ යනවා නම් ඒකට හේතුව මොකක්ද? උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි පුද්ගලෙක් ඉන්නවා ඔහු අභාවිත කායෝ ඔහු මේ ජීවිතය දියුණු කළා නැහැ අභාවිත සීල ඔහු සීලය දියුණු කළා නැහැ අභාවිත චිත්ත ඔහු සිත දියුණු කළා නැහැ අභාවිත පඤ්ඤා ඔහු ප්‍රඥාව දියුණු කළා නැහැ පරිප්පු ඔහුගේ කල්පනාව පටු එතකොට අපාතුන ඔහුගේ ඇති කරගන්න ඇති කරගෙන තිබෙන ගුණය ප්‍රමාණවත් නැහැ අප දුක්ඛ විහාරි පුංචි දේකුලුත් එයා දුක් වෙනවා පුංචි දේකුලුත් එයා දුකටපත් වෙනවා මෙන්න මෙබඳු ලක්ෂණ ඇති කෙනා පොඩි වැරද්දක් කළා. නිරේ යනවා. බලන්න මේක භයානකම. දැන් එතකොට අපිට මේ ගත කරන මේ මනුස්ස ලෝකේ වැඩිපුර මුණ ගැහෙන්නේ මේ අය නේද? ඒ කියන්නේ දියුණු නොකළ ජීවිතය. දියුණු නොකළ සිල් ඇති බව. දියුණු නොකල සිතක් ඇති බව. දියුණු නොකල ප්‍රඥාව ඇති බව. පටු සිතින් යුතු බව. අනිත් එක තමයි අපි බුදුබණකින් මිසක් මේවා දියුණු කරන්න අනුබලයක් කොහෙන්වත් ලැබෙන්නේ නෑ. තව තවත් මිනිස්සයා අමාරුවේමයි වැටෙන්නේ. දියුණු නොකල ජීවිතය, දියුණු නොකල සීලය දියුණු නොකළ සිත, දියුණු නොකළ ප්‍රඥාව, පටු කල්පනා. ඊළඟට අල්ප ගුණ සුළු දෙයකින් දුක් වෙනවා. මෙයාට ඒ එයාගේ ජීවිතය තුල සිද්ධ වෙන පුංචි වැරැද්ද ඇති කියනවා එයාව ඒ පුංචි වැරැද්ද ඇති කියනවා එයාව නිරේතනියයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරන හැබැයි තව කෙනෙක් ඉන්නවා. එයා ඒ වැරද්ද මෙයා කළාට එයා නිරේ යන්නේ නැහැ. එයාගේ ජීවිතේ කෙරිච්ච වැරද්දට විපාක මේ ආත්මෙම විපාක දීලා අවසන් වෙනවා මිසක් ඒ පරලෝට යන්නේ නැහැ. ඒ කවුද කියලා අහනවා. ඒක මහණෙනි තව කෙනෙක් ඉන්නවා එයා ජීවිතය දියුණු කළා. එයා සීලය දියුණු කරලා. එයා සිත දියුණු කරලා. ප්‍රඥාව දියුණු කරලා. එයාගේ කල්පනාව පටු නැහැ. කල්පනාව පටු නැහැ. එයා බොහෝ ගුණ ඇති කරගෙන ඉන්නවා. මොකද ඇති කරන් ඉන්නේ? බොහෝ ගුණ ඇති කරගෙනවා. අප්‍රමාණ විහාරය. එයා අප්‍රමාණ විහාරය කියලා කියන්නේ එයා මේ ප්‍රමාණ කරගන්න බැරි තරම් ගුණ ඇති කරගෙන ඉන්නවා. එහෙම කෙනෙකුට අර වැරද්දම වුණා. එයාට ඒක මේ ජීවිතේ විපාක දෙයි. හැබැයි පරලොවට යන්නේ නැහැ. උපමාවක් කියනවා. මහණෙනි ලුණු කැටයක් පොඩි වතුර භාජනයක දාන්න. පොඩි වතුර භාජනයක ලුණු කැටයක් දැම්මොත් පුංචි වීදුරුවක ඒ වතුරට කුමක්ද වෙන්නේ? ඒ වතුර ක්ෂණයකින් ලුණු රසට හැරෙනවා. මොකද හේතුව? භාජනයේ පොඩි වතුර ටිකක්. ඒ නිසා ඒ වතුරට ඒ ඒ වතුර ටිකක් නිසා ඒ වතුර ලුණු රසට හරවන්න අර පුංචි ලුණු ගැටයට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ ලුණු කැටේම ඒ කියන්නේ පුංචි වාජනීය වතුර ටික ලුණු රසට හැරෙවුවා එබඳුම ප්‍රමාණී ලුණු කැටයක් ගංගාවකට දානවා. මහවැලි ගඟට දානවා. එතකොට අහනවා මේ ගඟේ වතුර සැනකිලි ලුණු රසට හැරෙනවාද? නෑ කියනවා. ඒ ඇයි? ඔව් ස්වාමීන් බුදුරජාන් වහන්සේ කියන ස්වාමීන් භාග්‍යවතුන් මාගිතුන් වහන්සේ නදියෙහි තිබෙන්නේ මහා ජල කඳක්. ඒ ජල කඳේ සුවිශාල බව නිසා අර ලුණු කැටි කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න ඔය වගේ. එතකොට මේ ලෝකේ මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා ගංගාව වැනි ගුණයෙන් සුවිසල් මිනිස්සු ඉන්නවා කුඩා දිය බඳුනක් වැනි මිනිසුන් ඉන්නවා. මේ කුඩා දිය බඳුනක් වැනි මිනිසුන් බවට පත් උනේ මක් නිසාද? දියුණු නොකළ ජීවිතයක් ලැබීම. දියුණු නොකළ සීලයක් ලැබීම. දියුණු නොකළ සිතක් තිබීම. දියුණු නොකළ ප්‍රඥාවක් තිබීම. ඒ හේතුව නිසාම කල්පනාව පටු වීම ಗುಣ අල්ප වීම පොඩි දෙයකිනුත් දුක් වීම මේ ලක්ෂණ වලින් යුතු චරිතය කුමක් වගේද කුඩා ජල වඳුරක් වගේ ඒට යමක් වැටෙනවාද සැනකීම ඒ ජලය ඒ ඒට එක් වෙනවා. ඉතින් පින්වත්නි මෙය උන්වහන්සේ දිගින් දිගටම උපමා වලින් දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා තව උපමාවක්. දැන් ඔය කලින් අපි ඇසුවේ මොන උපමාවද? ලුණු කැටි උපමාව. උන්වහන්සේ ඊළඟට උපමාවක් කියනවා හොරකම් උපමාව. මොකද්ද? හොරකම් උපමාව. මොකද්ද? ඇතන් කෙනෙක් කාවණු භාගයක් හොරකම් කළා හිරේ විලංගු වැටෙලා. තව කෙනෙක් කාවණු 100ක් හොරකම් කළා හිරේ විලංගු වැටෙලා. එතකොට අහනවා මේ කහවණු භාගේ හොරකම් කළා, කහවණු හොරකම් කළා, කහවණු 10 50 100 හොරකම් කළා හිරේ විලංගුවේ වැටෙනවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා කහවණු භාගෙත් හොරකම් කරනවා. කහවණුවත් හොරකම් කරනවා. කහවණු 100මාර හොරකම් කරනවා හිරේ වැටෙන්නේ නැහැ. බලන්න උන්වහන්සේ කොච්චර මේ මහසිය අරන් තියනවද මේ කාරණේ අන් අයට පැහැදිලි කරලා දෙන්නේ. කියන මහණෙනි අර කහවණු හොරකම් කළා කහවණු භාගි හොරකම් කරපු කහවණු 100 හොරකම් කරපු පුද්ගලයා හිරේ වැටෙන්නේ මොකද ඒ වැඩේ කරලා තින්නේ දුප්පත් කෙනෙක් කවුද දුප්පත් කෙනෙක් කරපු නිසා තමයි ඉක්මනට අල්ලගෙන ගිහිල්ලා දඬුවම් දුන්නේ කියන මහණෙනියාව හිරේ විලංගුවේ දැම්මේ මක් නිසාද? එයා දුප්පතෙක් නිසා. දුප්පත්කම එයා දුප්පත්කම තිබුණා හොරකම් කළා. ඊළඟට කියනවා මහණෙනි තවත් කෙනෙක් ඉන්නවා. එයත් කහවණුව හොරකම් කරනවා. කහවණු බාධිත හොරකම් කරනවා. කහවණු 100 හමාරක් හොරකම් කරනවා. හැබැයි එයාට මුකුත් වෙන්නේ ඒ කවුද? හොඳට සල්ලි තියෙන පුද්ගලයා කියලා. මහණෙනි හොඳට සල්ලි තියෙන පුද්ගලෙක් ඉන්නවා. අඩ්ඩෝ හෝති මහා ධනෝ මහා භෝගෝ. ආඩ්ඩෝ මහා ධනය සම්පත් ඇති කෙනෙක් ඉන්නවා. උන්දේ තොරකම් කරනවා. හැබැයි ඒ වුණාට ඔහුව හිරේට ගෙනියන්නේ නැහැ කියන්නේ. එතකොට බලන්න අදත් මේ උපමාව අදටත් හරි නේද? අදටත් හරි දුප්පත් මිනිස්සෙක් කෙනෙක් කැපුවොත් ඔහු සිරේ. මේ ධනවත් කෙනෙක් මහා භෝගී කෙනෙක් කෝටි ගණන් හොර ගන්නවා. ඔහුව මල් මාලා දමා පිළිගන්නවා. නේ අදටත් ඒක අපට ඇස්පනා පිට පේන. ඉතින් මේ උපමාය මොනවාද දේශනා කළේ අර නොවැඩු ජීවිතේ නොවැඩු සිල්ලති බව. දියුණු නොකල සිතක් ඇති බව. දියුණු නොකල ප්‍රඥාවක් ඇති බව. පට්ටු කල්පනාවෙන් යුතු බව. අල්ප ගුණයෙන් යුතු බව පොඩි දෙයකිනුත් දුක් වෙන බව දිලිඳුකමයි කියනවා. දිලිඳුකමයි කියනවා. ඔහු පුංචි දෙයකිනුත් කරදරේ වැටෙනවා. පොඩි දෙයකිනුත් කරදරේ වැටෙනවා. ඇමරිකාවේ හිටියා එක ජනාධිපතිවරේ ඔහුට තිබුණ පුරුද්දක් සොරකම් කිරීම. එතකොට ඔහුගේ කාර්ය මණ්ඩලයේ වෙනම එක්කෙනෙක් පිටිපස්සෙන් යනවා. ඔහු හෝටල් වලට ගියාම, සමහර හෝටල් වලට ගියාම රත්තරන් ඇඳි තියෙනවා. ඔහු හිමීට සාක්ෂි දා ගන්නවා. එතකොට වෙනම එක්කෙනෙක් පිටිපස්සෙන් යනවා ඒකට මිල ගෙවන්න. ඔහු දඬුවම් නොලබයි. සාමාන්‍ය දිලින්දෙක් ගිහිල්ලා හතරෙන් ඇඳක් ඕනේ යකඩ හැන්දක් හොරකම් කළ හොඳට අඬ කැඩේ බලන්න මේකේ තියෙන වෙනස. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය වගේ කියනවා දියුණු කළ ජීවිතය ඇති කෙනා දියුණු කළ සිල් ඇති කෙනා දියුණු කළ සිත ඇති කෙනා දියුණු කළ ප්‍රඥාව ඇති කෙනා පළල් සිතින් යුතු කෙනා අපමණ ගුණ ඇති කෙනා වරදක් කළා මෙලොවදී මිසක් පරලොවට නොයයි. හරි පුදුම දේශනාවක්. ඊළඟට උන්වහන්සේ තවත් උපමාවක් දේශනා කළා. මහණෙනි බැටළු එහෙම නැත්නම් එළුව හදපු එළු පට්ටිය අයිතිකාරයෙක් කෙනෙකු එළු පට්ටියක් තියෙනවා. ඒ අයිතිකාරයා ඒ එයා එළු මරුවා. එතකොට මේ ගොල්ලන්ගෙන් මේ එළු පට්ටියෙන් එළු එළුක මිනිස්සේ හොරකම් කරනවා. එතන මේ පට්ටියේ අයිතිකාරයා මොකද කරන්නේ? එක්කෝ මේ මිනිස්යාට ගහනවා. එක්කෝ අල්ලලා ගස් බඳිනවා. එහෙම නැත්නම් පන්නනවා. මේ වගේ ඕනෑම හානියක් කරනවා. තවත් එක්කෙනෙක් ඒ වගේම මේ විලුපත්ටින් හොරකම් කරනවා. අපි එයාට මොකුත් කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අර මේ එළුපට්ටියෙන් එළුව හොරකම් කරපු අර මිනිස්සයව අල්ලගත්තේ. ගස් බැන්දි, ගැහැවි, පැන්න එයා දුක් පොතේ කිසි ආනුභාවයක් නැති කෙනෙක්. නීච කෙනෙක්. ඒකයි යා ඒ වගේ ගුටි කෑ. හැබැයි තව කෙනෙක් ඉන්න මහා ධනවත් කෙනෙක් කැමති කෙනෙක්ගේ පුතෙක් කැවින් ඇවිදින් එළුවේ හොරකම් කරනවා. එතකොට අර එළු පට්ටි අයිතිකාරයාගේ පස්සෙන් වැඳගෙන යනවලු. අනේ ආම මහත්තයෝ. ඔය එළුවා මට දෙන සීක්වා. වැඳගෙන යනවලු පිටිපස්සෙන් අනේ මේ එළුවා මට දෙන්න මට මෙහෙම කරන්න එපා අදත් එහෙම නේද බලන්න මේ හැකියාවෙන් යුතු බවයි හැකියාව නැති බවයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපමා වලින් තේරුම් ගන්න උන්වහන්සේ කොයිතරම් කරුණාවන්තද කියලා. මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න උන්වහන්සේ දරන වෑයම. උන්වහන්සේ දේශනා කරන අන්න ඒ වගේ කියනවා හිඟන මිනිස්සේ එදා වීල කඳ නැති මිනිස්සේ එළු පට්ටියකට පැනලා එළුවේ කොරකම් කරලා අහුණාට පස්සේ අම්බාන්ට ගුටි කනවා වගේ මේ ජීවිත අවබෝධය ලැබූ පුද්ගලයා පුංචි දෙයක් කළා අම්බාන්ට කුටි කනවා එතකොට උන්වහන්සේ දේශනා කරනවා අර සිටුවරයා එළුවේ කොරගම් කළාම එළු පට්ටි හිමියා මොකද කරන්නේ? ඔහු පස්සේ යනවා අනේ මට වම කරන්න එපා ඔය මගේ එළුව ආපහු මට දෙන්න එතකොට ඔහු දක්වන ආනුභාවය ඔහු ඔහු කරන වැරැද්දට බලපාන්නේ නැහැ ඉතින් මේ වගේ කියනවා ඇතැම් පුද්ගලයන් ජීවිත අවබෝධය දියුණු කරන ජීවිතය දියුණු කරපු ජීවිතයක්. ඊළඟට දියුණු කරපු සීලය දියුණු කරපු සිත දියුණු කරපු ප්‍රඥාව පලල් කල්පනා අප්‍රමාණ ගුණය මේවා ඇති කරගෙන ඉඳලා එයාගේ ඇතුළත අර වැරද්ද වුණා කියලා ඒක යාට පාරලෝවට බලපාන්නේ නෑ කියනවා. එතකොට කොහොමද අපි වැඩුණු ජීවිතයක් වැඩුණු සීලයක් වැඩුණු සිතක් වැඩුණු ප්‍රඥාවක් ඇති කරගන්න මේ බුද්ධ දේශනා පාදක කරගන්න. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් යම් ආයුරකින් විඳ විඳ විඳවනවා මේ පුරුෂයා කර්මය කරයිද? ඒ අයුරින් තමයි ඔහුට විපාක විඳින්න ලැබෙන්නේ. මේකෙදී අපට ඊ타මත්ම වැදගත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා බලද්දී පට්ටු කල්පනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න සිටිනවා. පට්ටු කල්පනාව ඇති කෙනා සැනකී මේක කියවල සැනකියා මොකද කරන්නේ? පොඩි දෙයකින් දුක් වෙනවා. පටු කල්පනාව ඇති කෙනා සසර අමතක කරනවා. එයාට සසර කතාවක් නැහැ. එයාට කවුරු හරි පොඩි වැරැද්දක් කළොත් එයා ඒක හිත හිතා යනවා. ඔබ මට මේක කළා. ඔබ මගේ දේ පැහැරගත්තා. නුඹ මට අයිති දේ ගත්තා. නුඹ මට බැන්නා. නුඹ මට අපහාස කළා කියලා ඒක හිතේ පිහිටුවා ගන්නවා. මොකද හේතුව එයාගේ හිත පුංචි එයාගේ ජීවිතේ මොකක් වගේද? පොඩි වතුර භාජනයක් වගේ. ඒ වතුර භාජනවල ඉච්ච ලුණු කැටිය වගේ තමයි අර සිත වෛරසින් එතකොට මොකද න්‍යායක සැනකින් මේකට එකතු වෙනවා. ඒ කෙනාට වෛරයක් හරින්න බෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හිතන්න එපා කියනවා. anu මට ගැහුවාය. anu මගේ මට බැන්නාය. මගේ දේ පැහැරගත්තාය කියලා හිතන්න එපා කියනවා. ඒ මොකද ඒ හිතන්න එපා කියන්නේ? Tamante එක හිතසුව පිණිස උපකාරී වෙන්නේ නැති නිසා උන්වහන්සේ දේශනා කරන කවදාවත් මේ වෛරය සාසිතෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න පින්වත්නි අපි මේ මනුස්ස ලෝකෙට ආවා. මේ මනුස්ස ලෝකෙට ආවේ කර්ම විපාකයක් හැටියටයි. එතකොට කර්ම විපාකයක් හැටියට මනුස්ස ලෝකෙට ආවා වගේ කර්ම විපාක හැටියට අපි කොයි කොයි ලෝකවල ඉන්නේ නැහැ. දැන් මේ ජීවිතේදී අපි මනුස්ස ලෝකේ ඉපදිලා සිටිනවා කර්ම විපාකයක් හැටියට. කොයි කොයි ලෝකවල අපි ඉන්නේ දැන් මේ ජීවිතේදී අපිට අලුතින් තරහකාරයෝ මුණ ගැහෙන්නේ නැද්ද? හැදෙන්නේ නැද්ද? අලුත් බන්ධන හැදෙනවා, අලුත් ගැටීම් හැදෙනවා, අලුත් අ르බුද හැදෙනවා. එහෙමනම් අපි කලින් ගත කරපු ජීවිතවලත් ඒවා කෙලවර නැතුව තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපිට මේ දැන් අපේ ජීවිතවල ඒ කියන්නේ ස්වාධීන බලයක් නැති නිසා. ස්වාධීන බලයක් කියන්නේ තමන්ගේ කැමැත්ත පරිදි හසුරුව ගන්න බලයක් නැති නිසා අපි යම් කිසි රටාවකට අහු වෙලා මේ සසර යනවා. ඒ රටාවට කියන්නේ දාස ස්වභාවය කියලා. මොකක්ද ඒ රටාවට කියන්නේ? ධාතු ස්වභාවය කියලා. මේ ධාතු ස්වභාවය කියන එක මේක තියෙනවා. එතකොට මොකද වෙන්නේ මම ඔබට උපමාවක් කියන්න උදාහරණයක්. දැන් ඔබට ඉඩමක් ගන්න ඕනේ. ඔබ හොයාගෙන හොයාගෙන යනකොට ඔබට ඉඩමක් හොයාගෙන යනකොට අහනවා පාරේ ඉන්න මිනිස්සේ කොහෙද මේ හරි ඉඩම් කොහොම තියෙනවා කියන ඉඩමක් අපේ ගෙට අල්ලපුවා. ඒත් යාම එක්කගෙන යනවා. බොහොම hina වෙලා කතා කරලා එයා මේක යනවා. ගිහින් අල්ලපොත ඉදම පේන්න. බොහොම සතුට වෙලා ඒ ගෙදරට ගිහිල්ලා කාලා වීලා ඉදම ගන්නවා. අරන් පටන් ගන්නකොට ඔන්න ටික ටික අරයාගේ හිතවත්කම වෙනුවට එයාගෙන් වෙනස්කම් ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙපැත්තේ රණ්ඩු ආරවුල් හට ගන්නවා. ඊට පස්සේ වෛරය. දැන් ඒක ගාඩස් බොම් කැමැත්තෙන් සෙට් උනේ. නේ? දැන් බලන්න ඒක කවුරුත් හිතුවද මේ සංසාරයේ වෛරක්කාරයෙක් මාව ඉඩමක් ගන්න එක යනවද? නෑනේ නේ. ඉතින් ඊට පස්සේ මොකද ඉන්නේ අර මනුස්සයා දකින්නකට ඒ මනුස්සයට බෝ පෙන්වන්න බෑ ඔබට ඒ මනුස්සයව පෙන්වන්න බෑ ඊට පස්සේ ජීවිතේ ගැන අවබෝධයක් තිබුණොත් පටු සිතක් නැතුව එයා හිතනවා මේක තමයි සසරේ ස්වභාවය කියලා. සසර ගැන කල්පනාව නැති එක්කලා ඒක පාට වෛරය පිටව ගන්නවා. ඔබ මට මෙහෙම කළා. නුඹ මට මෙහෙම කළා. මම මේක අතාරින්නේ. මම මේකේ වාඩුව ගන්නවා. ආයි අලුත් උනා ගිනු. ගිනුම අලුත් කරන ආයතන. හරි පුදුමයි මේ සසරේ ස්වභාවය. පටුසිත කියන කෙනාට මේකෙන් ගැලව යන්න බෑ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ සංසාරේ පෙරම් පුරාගෙන ආවේ මොනතරම් පළල් සිතකින්ද කියලා මොනතරම් වාර ගණනක් සංසාරේ වෛරාකාරය හම්බ වුණාද? කවුද? දේවදත්ත. කෙලවර වල වාර ගණනක් හම්බ වුණා. ඒ කියන්නේ මහ බෝසතාණන් වහන්සේ මුවා වෙලා ඉඳිද්දි මේන් ඇවිල්ලා ඉන්න වෛරක්කාරය වැද්ද වෙලා දුනුයි අත පීතල මානගෙන මහ බෝසතාණන් වහන්සේ දල ඇතා වෙලා වනාන්තරයේ ඇවිදිද්දි මේන් දල කපන්න ඉන්න වැද්ද වෙලා මහ බෝසතාණන් වහන්සේ සඳ කිඳුරා වෙලා හිමගිරි පව්වේ සිටිද්දි මෙන්න එනවා බඹදත් රජු වෙලා වැද්දා දුනීතල මානගෙන මහාපෝසතාණන් වහන්සේ සංගීතාචාර්යවරයා වෙලා ගුත්තිල පඬිතුමා වෙලා සිටිද්දි මේන් වෛරක්කාරයම ශිල්පීගෙන ගන්න මොහොසිනුද? හැබැයි කිසි අවස්ථාවක මහාපෝසතාණන් වහන්සේ වෛරය හිත පිටවා ගත්තේ නෑ. අන්න පළල් බව. එහෙම නොකරන උන්වහන්සේට පෙරම් පුරන්න ලැබෙයිද? නෑ. මේ වගේ පින්වත්නි අපට මේ සසර කියන එක තේරුම් නොගෙන සිටීම අපේ ජීවිතවලට තියෙන විශාල අනතුරක්. සසර කියන දේ තේරුම් නොගෙන සිටීම නිසා මේ පුංචි පුංචි දේවල් වලදී අපි වටිනා දේ අතාරිනවා මේ පුංචි දේවල් අල්ලගෙන. පොඩි ගැටුම් පොඩි මතවාද මේ වල්ලගෙන ඒ මොකද හේතුව වාජනේ පුංචි. වාජනේ පුංචි නිසා මොකද නර පොඩි දේ ඒ වාජනේට එකතු වෙනවා. ඊට පස්සේ ඒ රහ යනවා. මේ නිසා අපර මේ ජීවිත අවබෝධයට තියෙන විශ්වාස වැදගත් උපකාරයක් වෙනවා වටිනා උපකාරයක් වෙනවා අපි මේ ගමන් කරන්නේ සසරකයි කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සිහි කිරීම. ඒ විතර නෙමෙයි පින්වත්නි. දැන් අපි ගත්තොත් එයා මේ ජීවිතේ කල්පනා කරනවා නම් ඒ පළල් කල්පනාවට ඇවිදින්න අවෛරී සිතින් වාසය කරන්න. වෛර නැති සිතින්, පරිගණී නැති සිතින්, ඊර්ෂ්‍යා නැති සිතින් බද්ධ වෛර නැති සිතින් ක්‍රෝධ නැති සිතින් වාසය කරනවා නම් ඔහුගේ කල්පනාව කෙමෙන් කෙමෙන් පළල් වෙයි. අරව පොඩ්ඩක් ආවත් යාගේ වාජනේ ගඟක් නම් යාගේ සිතවිලි රටාව එයාගේ සිතවිලි රටාව ගංගා ජලයක් වගේ නම අර සිටිවිලිත් තුහි ගඟේම ගහගෙන යනවා මිසක් රඳින්නේ නෑ. මේ වගේ පින්වත්නි එහෙම කරන කෙනා දියුණු කළ ජීවිතයක් ඇති කරගන්නවා. දියුණු කළ ජීවිතය කියන්නේ දැන් ගත්තොත් සාමාන්‍ය පුහුදුන් කෙනා. පුහුදුන් කෙනා කියන්නේ මේ පොඩි වාදනයක් වැනි. කල්පනා ඇති කෙනා හරි ආසයි. ප්‍රධානත්වයට පොඩි වාදනයක් වගේ කල්පනා ඇති කෙනා හරිය ආසයි නම්බුවට පොඩි වාදනයක් වගේ කල්පනා ඇති කෙනා හරිය ආසයි තමන්ගේ නම හැමෝම කියනවා පොඩි වාදනයක් වෙන කෙනෙක් හරිය ආසයි කැමරාවට පොඩි වාදනයක් වගේ ඇති කෙනා හරිය ආසයි තමන් ගැන කවුරු හරි ප්‍රශංසා කරනවට එතකොට මේ හේතුව මුල් කරගෙන එයා ලකු කරදරයකට බාරණය වෙනවා. ඊට පස්සේ එයා ඉස්සරහට එන්න දෙන අනිත් එක්කිනා එතකොට එයා හිතනවා එයාට එතනට එන්න තියෙන බාධක මොනවද කියලා. ඔන්න ගැටෙන්න තියෙනවා. උන්නාර්බුදේ නරන්දු සරවලේ එතකොට මේ එතකොට අපිට පේනවා මේ පටු කල්පනාව ඇති කෙනාගේ පටු කල්පනාවට හේතු වෙනවා තමන්ගේ ප්‍රතිරූපේ ගැන අදි탁සීරුවකින් සිටී. මොකද්ද? තමන්ගේ ප්‍රතිරූපේ ගැන අදි탁සීරුවකින් සිටී. දැන් පළල් කල්පනාව ඇති කෙනා පළල් කල්පනාව ඔහුට ලැබෙන්නේ දියුණු කළ සීලයකින්. දියුණු කළ ජීවිතය කියනවා. දියුණු කළ සිත කියනවා. දියුණු කළ ප්‍රඥාව කියනවා. ඒ පළල් කල්පනාව කුමක්ද? ඔහු දකිනවා නම් මේ තමන්ගේ ඇස නැසී වෙනසී යන එකක් කියලා. ඔහුට තේරෙනවා නම් තමන්ගේ කන, නාසය, දිව, කය, මනස මේ සියල්ලම නැසී වෙනසී යන දහමට අයත් දේවල් කියලා. ඔහුට තේරෙනවා නම් මෙතන තියෙන හේතුඵල ධමයක් කියලා. ඔහුට තේරෙනවා නම් කර්මානුරූපව යන ගමනක මේ తాවකාලික නවාතනක් කියලා. ඔහු ඒක අධිතක් සීරුවට ලක් කරගන්නේ නැහැ. ඔහු දන්නා මේක පොඩි දෙයක් කියලා. මමයි මේක කලේ මමයි අර මල් ගහ හිටියේ මමයි අර මල් පෝච්චිය ගා බලන්න මගේ පැලි. ඔහොම කියන්නේ නැද්ද? ඉන්නවා. මමයි අරක කළේ මමයි මොනික කළේ කො මගේ නම ගැහුවේ නැහැ. මගේ නම කිව්වේ නැහැ. අපි එන්නේ නැහැ. එහෙම වෙනයි නේද? වාදනී පුංචි. එතකොට මේ වාදනී පුංචි එක ලොකු කර ගැනීම මොකෙන්ද අපි කරන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කල්පනා කිරීමෙන් අපිට වෙන පිළිවෙලක් මේකේ නැහැ. ඉතින් පින්වත්නි මේ පළල් කල්පනාව ඇති කරගන්න අපට උපකාරී වෙන මූලිකම දේ තමයි සසරේ භයානකකම ගැන තේරුම්ගෙන සිටීම. සසරේ භයානකකම ගැන තේරුම්ගෙන සිටීම මේ පළල් කල්පනා ඇති කරගන්න අපිට ගොඩාක් උපකාරී. මොකද හේතුව අපට පේනවා මේ එකිනෙකාගේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැන බලද්දී බොහෝ විට මේ අපිට හමු වෙන්නේ සංසාරී ආයායම මුණ ගැහිච්ච අය. බොහෝ විට ගොඩාක් වෙලාට අපිට හමු වෙන්නේ සංසාරයකට හිටපු අය. වෛර බැඳගෙන ආපු අය, පින් බැඳගෙන ආපු අය, ඊර්ෂියාවෙන් ආපු අය. මේ එක එක්කෙනා එකතු වෙච්ච ආයායමත් එකතු වෙන එකක් මෙතන තියෙන්නේ. එතකොට මේ නිසාම තමයි අපි ඉක්මන් ඉක්මනින්ම මේක එක අර්බුදවල පැටලෙන්නේ. හැබැයි මේ සසර ගැන අපට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා. සසරේ ස්වභාවය ගැන අපට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපි මේ ඇවිදilla තියෙන්නේ සතර අපායේ කෙලවරක් නැතුව වැටි වැටි උන්වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මේ සසර ගමන නිකන් මේ ලී කෑල්ලක් අරගෙන අහසට උඩ දානවා කියලා. ලී කෑල්ලක් කරගෙන අහසට උඩ දාපු ගමන් ඒක කැරකි කැරකි කියවිලා ඒක කොනක් වැටෙනවා. ආය ආරගෙන උඩ දැම්මොත් ආය කැරකිලා තව කොනක් වදිනවා. මේ වගේ එක ජීවිතයක යා නිරේ. එක ජීවිතයක යා තිරිසන් අපාය. එක ජීවිතයක යා පෙරේත ලෝකේ. එක ජීවිතේ කියලා මනුස්ස මෙහෙම යද්දී එයාට හොඳ තීරණාත්මක අවස්ථාවක් තමයි මනුස්ස ඒ මොකද මනුස්ස ලෝකෙට ආපු නිසාවෙන් අද අපි මිනිස් ලොව වැඩ සිටියේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමක්ද වාසනාවට ඉතුරු වෙලා තිබුණා අතුරුදහන් නොවි මිනිස් ලෝකෙට අපි ආපු නිසා ඒ ධර්මය අහන්න අවස්ථාව ලැබුණා. ඒ ධර්මයේ ඇසීමෙන් තමයි අපි ඉගෙන ගත්තේ මේ අපි මේ අහම්බෙන් උපන්නා නොවේ අපි කෙලවරක් නැතුව ඉපදී ඉපදී ඉපදී ඉපදී ඉපදී ඇවිදින් තියෙනවා අය නමුත් අපිට මේකෙන් ගැලවිල්ලක් හදාගන්න අවස්ථාවක් තිබිලා නැහැ කියලා. එතකොට අර නෝනින් කල්පනා කරන කෙනා අන්න දියුණු කළ ජීවිතයක් ඇති කරගන්න ඕනේ. මොකද්ද? ඒ ගත කරගෙන හිටපු රටාව තමන්ම විමසා බලන්න. තමන් මේ ජීවිතේ ගත කරපු රටාව තුළ තමන්ගේ සංසාර ගමනේ වෙනසක් වෙනවද ආපු විදිහට යනවා. එතකොට ඒක පිටට පේන්නේ නෑනේ. ඒක කවුද විමසා බලන්න? තමන්ම විමසා බලන්න ඕනේ තමන් ගත කරපු ජීවිතය ගැන විමසා බලනකොට Tamanට තේරෙනවා නම් ආ මගේ ජීවිතය දියුණු කරපු නැති එකක් නෙයි. මගේ ජීවිතය තුළ දියුණු කරපු සීලයක් නෑ නෑ. මට දියුණු කරපු සිතක් නෑ නෑ. මට දියුණු කළ ප්‍රඥාවක් නෑ නෑ. මං හරි පටු විදිහට කල්පනා කළ කෙනෙක් නෙයි. මං පොඩි දෙයකින් කලබල වෙලා දුකටපත් වෙලා ඒක හිතේ පිටුවා ගන්නවා නේ. එහෙනම් මේකේ මට අනුතරක් තියෙනවා. එහෙනම් මගේ මේ ජීවිත රටාව පළල් එක නෙවෙයි පුංචි වතුර භාජනය වගේ. එතකොට අපිට විශ්වාස කරන්න ඕනේ එහෙනම් අපගේ ශාස්ත්‍රඥ වංශය පෙන්වා දෙනවා මේ වගේ කල්පනාවකින් හිටියොත් මේ වගේ වැඩ පිළිවෙලකින් හිටියොත් පොඩි දෙයකිනුත් නිරේ විපාක දෙන්න කර්ම විපාක හැදෙන්න පුළුවන්. එහෙනම් මේක මට තියෙන අනතුර. අන්න බලන්න අනතුර හොයාගන්න බුද්ධ වචනේ තමයි පාවිච්චි කරනවා. ඒ බුද්ධ වචනේ තුලින් නොබලන්න Tamanට පේන්නේ Tamanගේ වැරද්ද. සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට බොහෝ තමන්ව විග්‍රහ කරගන්න අමාරු වෙන්නේ. අනුන්ව නම් යස රඟේට විග්‍රහ කරා. තවක් විග්‍රහ කරයි කියලා තාම මදි කිය දත් මැද්ද නෑ කියන්නේ දත් මැද්ද ගණන් තියනවා කියලා. ඒ කියන්නේ අනුන්ව විග්‍රහ කරන්න ඕන හැටි පුළුවනි. නමුත් තමන්ව විග්‍රහ කරගන්න හරි අමාරුයි. ඒ තමන් පිළිබඳ අපි අදි탁සේරුව ලක් කරගන්න. ඒකේ අදි탁සේරුව කියන්නේ මොකන්ද? මම තමයි හොඳ. මම තමයි හරි. මට තමයි තේරෙන්නේ. මගේ තීරණය තමයි හරි තීරණය. මට තමයි වැටෙන්නේ. මේම කල්පනා කර කර හිටියොත් කවදාවත් Tamanට තමා පිළිබඳ විග්‍රහයක යෙදෙන්න බැරුව යනවා. තමා පිළිබඳ විග්‍රහයක යෙදෙන්න ලේසි දේ තමයි තමන් අදිතං සීරුවාත ඇරලා නීතමානීව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වීමයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණාට පස්සේ යාට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නම් ශාස්ත්‍රුන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ නම් එයාට පිළිසරණ තියෙනවා. අන්න ඊට පස්සේ එයා ඒ ධර්මය තමන්ගේ ජීවිතේට ගලප ගන්න තමන් පිළිබඳ විග්‍රහයකයේ දෙනවා. තමන් පිළිබඳ විග්‍රහයක යෙදුනොත් තමයි තමන්ගේ දියුණුව කළ ජීවිතේ තමන්ට පේන්නේ. තමන්ගේ දියුණු කළ සීලේ තමන්ට පේවි. තමන්ගේ දියුණු කළ සිත තමන්ට පේවි. දියුණු කළ සිතක ලක්ෂණය මොකද්ද? ඉක්මනින්ම බයිර බයිර වෙනවා. ඉක්මනින්ම අනුන්ගේ දෙයට ආසා කරනවා. ඉක්මනින්ම හිංසාවට කැමති මේක තමයි දියුණු නොකල සිතක ලක්ෂණ. එතකොට දියුණු නොකල ජීවිතයක ලක්ෂණය මොකද්ද? ඔහු කල්පනා කරන්නේ ඔහුගේ ජීවිතේ කාල බීලා සතුටින් ඉන්න විතර. ඊට පස්සේ ඉතින් නම් වුණා. ඕවා තමයි ඊට පස්සේ ඉතින් කල්පනා කර කර ඉන්නේ එක්ක අනිත්‍ය ගැන, වටේ පිටේ ගැන, දූ දරුවා ගැන, මේවා ගැන කල්පනා කර කර සතුටු වෙවි ඉන්නවා. එයා දන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට මොකක්ද මේ වෙන්නේ කියලා. දියුණු නොකළ සීලය කියන්නේ මොකක්ද? එයා ඔව් සතුන් මරමින්, ප්‍රාණඝාත කරමින්, වැරදි කාම සේවනය දෙමින්, බොරු කියමින්, ඔව් එයා එයා සිහි මුලා වෙන ආකාරයට ජීවිතය ගත කරමින් වාසය කරනවා. මෙයා මේකෙන් ගොඩ එන්නේ නැහැ. දියුණු නොකළ ජීවිතේ. ඊළඟට දියුණු නොකළ ප්‍රඥාව කියන්නේ මොකක්ද? ඔව් එයා ජීවිත අවබෝධයට හේතු වෙනදී අඳුනගෙන ජීවිත අවබෝධයට හේතු වෙනදී අඳුනගත්තේ නැති වුණාම දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොතේ නොලැබුණාම ලෝකයට ඇති පාඩුව පසුගිය දවස්වල තිබුණ මාස මං හිතන්නේ අප්‍රේල් මාස නෙමේ මෙතෙක් මෙතෙක් තියෙනවා කුඹ මේලා කියලා ජනවාරි මාසේ පටන් ගත්තේ ඉන්දියාවේ හිමාල පර්වතයේ පාමුල ගංගා කියන නදී නදියේ ලක්ෂ ගාන ජනී ජනය තාපසින්හන්සේලා ඇවිල්ලා පූජාවල් පවත්වනවා මොකේද පූජා පවත්වන්නේ වතුරට පූජාවල් පවත්වද්දී කියනවා අයි ඒ බමුණෝ කියනවා ජ්‍යොතිෂයට අනුව ඔන්න දැන් නැකතක් කියනවා අසවල් දවසේ මේ නැකතට පුළුවන් නම් එක වතුරට එක පාරක් ගිලියක් මොකද වෙන්නේ සියලු පව් සීනියන් ඊට පස්සේ දැන් අපිට hina වෙන්න දැන් අපි ඊට වඩා දේවල් කරනවා මෙහා එතකොට මේ නැකතට සේවියන්නේ කිව්වට පස්සේ දියුණු කළ ප්‍රඥාවක් නැති කෙනා ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්න හිතන අනේ මම පව් කළ කෙනෙක්. ඒ සියලු පව් මට සෝදා ගන්නට හොඳ අවස්ථාවක් කියලා ඔහු බොහෝ වහන්සි වෙනා ඉතනට යන්නේ නැහැ. ඒ අවස්ථාව එන්න කන්නේ පොර කාගෙන පණින්නේ මම දැකලා තියෙනවා. ඒ නැග දෙන්න පැයකට පැය භාගයක් විතර කලින් බෙර තම්මට දවල් ගහලා දැනුම් දෙනවා. දැන් ඕන නැකට ළඟයි කියලා. ඉතින් මිනිස්සු හරි උනන්දුවෙන් අපේ අරන් තියෙන එකත්. ඒ වගේ හරි උනන්දුවෙන් ඒක බලාගෙන දැන් මාධ්‍ය වලින් කියනවා. ඒ ජෝතිෂ විශාරදවරු ඇවිල්ලා කියනවා. පොලිමේ ලෑස්තිලා දැන් ඔන්න එනවා. ඊරෝසේ පයින් පැනලා ඔන්න නාන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් වල පුද්ගලයා යෙදෙන්නේ ජීවිතාවෝදී පිළිබඳ දහම අසන්නට නැති නිසා නේද? එහෙනම් මේ සීල දෙනා ලෝකසානුකම්පිකයි. අනුකම්පාව ලැබී. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැති වුණාම මේ ලෝකේ ඒ අයගෙන් ඇහුවොත් එහෙම කතා කරලා දැන් නාල නාල ගුඩට දැන් කොහොමද? හරි සතුටුයි මට කියලා. ඒ මොකද? මං මෙතෙක් කල් කරපු පව් දැන් නැහැ. දැන් බලන්න මේ වගේ බුද්ධ දේශනාවක් අහන්න නොලැබීම මිනිස්සුයෙකුට තියෙන අලාභයක්. මං ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ තරම් මිනිස් වර්ගයාට සිනෙහි වැඩි වෙන කෙනෙක් හොයන්නේ. අපිත් මිනිස්යාට ආදරයක් කරුණාවක් තියෙනවා නම් කළ යුත්තේ බුද්ධ දේශනා මිනිස්යාට දැනගන්න සැලැස්වීම මිසක් ඒකට වල කැපීම නෙවෙයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දැන් අපි ගත්තොත් මේ ලෝණඵල සූත්‍රය ලුණු කැටි උපමාවෙන් වදාළ දෙසු. දැන් මේක ඇහුවාම අපිට අපි ගැනම යම් කිසි ආකාරයකට විමසලා අපි ගැන යම් කිසි වාර්තාවක් අපිටම ගන්න බැරිද? පුළුවන් නේ. තමන්ගෙනම් පුළුවන් තමන්ට තියෙන දිනු කරපු ජීවිතයක්ද? තමන්ට තියෙන දිනු කරපු සීලය, තමන්ට තියෙන දිනු කරපු සිතක්, දිනු කරපු ප්‍රඥාව. දැන් දිනු විමසා බලන්නට අපිට එහෙම නැත්තම් එතකොට අපිට තමන් ගැන විග්‍රහයකට එන්න පුළුවන් අපිට අනතුරක් මේ සසරේ තියෙනවා මොකද අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා අපිට පොඩි දෙයක් සිද්ධ වුණොත් ඇති මොකේද? නිරේට යන. දියුණු කළ ප්‍රඥාව කියන්නේ ආරි සත්‍ය ගැන තේරුම් ගැනීමයි. මොකද්ද ආරි සත්‍ය? ඔව් මෙතන මේ සංසාරයකට අහුවෙච්ච සත්වයා ඉපදෙන මැරෙන දුක්ඛිත ඉරණමට ගොදුරු වෙලා යන රටාව තුළ අනිත්‍ය වූ මේ අසකනාස දිවකය මනසාදී පැවැත්මක් තියෙන්නේ කියලා නුවණින් විමසලා ඊට පස්සේ ඔහු ඒකේ හේතු හොයනවා නම් මක් නිසාද මේ වගේ ඉරණමකට අපි බාධින වුණේ කියලා. එයාට පටිච්චසමුපාදය තෝරගන්නවා. විමසා බලනවා. ඔහුට මේකෙන් ඈතර වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඔහුට වැටහෙනවා. ඔහු ඒ ගැන හිත පහදවා ගන්නවා. එහෙමනම් පින්වත්නි, ඔහු තුල යම් කිසි ප්‍රඥාවක් නැද්ද? එබඳු ප්‍රඥාව මේ අනික තවත් එකක්. මේ දියුණු කළ සීලය, දියුණු කළ ජීවිතය, දියුණු කළ සිත, දියුණු කළ ප්‍රඥාව සහ පළල් සිතක් ඇති බව කියන එක අපට ලීසි වැඩක් නෙවෙයි. කෙනෙක් ඉන්න පුළුවන් බොහෝ දහම් කරුණු කාරණා දන්න. හොඳට මතකයි. හැබැයි ඔහුතුල දිනු කළ ජීවිතයක් නැහැ. දිනු කළ සීලෙකුත් නැහැ. දිනු කළ හිතකුත් නැහැ. දිනු කළ ප්‍රඥාවකුත් නැහැ. එහෙම වුණොත් එව්ගේ ඒ දැනීම මොකක්ද? මතකයක් පමණයි. මතකයක් පමණයි. ඊරව සෝෆියක තනි කරන ලාභ සත්කාර නිසා පමණක් පාවිච්චි කරන්නේ. Tamanට යමක් වැටහිලා තියෙනවා කියලා පාවිච්චි කරා. නමුත් ඔහුට ඒකෙන් ප්‍රයෝජනයක් ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා මේ මේකෙදී පළල් සිතක් ඇති කර ගැනීම ඊ타ත්ම ප්‍රයෝජනයි. මොකද හේතුව ඒ පළල් සිත තියෙන කෙනා තමයි අර වාතාරින්නේ. මේ මොකද්ද මේ මං අල්ලගෙන ඉන්නේ මොනවද මම මේ හොයන්නේ මොනවද මම මේ අල්ලගෙන ඉන්නේ මොනවටද මට මේවා කියලා කියෝ කියෝ නෙමෙයි අහු හිතනවා නුවණ අනුන්ට කියන්න එපා ඇයි අපි ගත්තොත් 100ක් 100ටම තියෙන්නේ ගංගාවල්ද පොඩි භාජනද පොඩි වාදන පොඩි වාදන වගේ මේ මිනිස්යාගේ කල්පනාව නෑ. දැන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මේ සිත වැඩිම සිත දියුණු කිරීම කියන එකට ආйти කොටසක් ඇටියට භාවනාව. දැන් අපි එකට පාවිච්චි කරන්නේ මොකද්ද? භාවනාව කියලා. සමහරු කියනවා මේ භාවනාවල් කරන්න එපා මොලේ අවුල් වෙනවා පිස්සු ඇතිව. ඒ කියන්නේ මේ සීහිය උපද්දවන්න එපා කියනවා. සීහිය උපද්දුව සීහ නැති වෙනවා. එතකොට සතිපට්ඨාන එතකොට මේ අපහාස කරන්නේ බුදුරජාණන් වහන්සේටයි ධර්මයටයි. එතකොට ඒ බඳු කරන ලෝකේ හරියට ඉන්න ඒ අය සියලු දෙනා තමන්ගේ ලාභය තකා තමන්ගේ පැවැත්ම තකා ඒක කරන්නේ පටු සිටි. ඒ නිසා පින්වත්නි මේ පටු සිටින් යුතු බව ජීවිතයට අනතුරක්. ඊළඟට අපමණ ගුණ ඇති බව ජීවිතයේ තියෙන රැකවරණය. මේ නිසා තමන් තමා පිළිබඳ විග්‍රහයක යෙදෙන්න තමන්ට දියුණු කළ ජීවිතයක් ඇති කරගත හැකිද? දියුණු කළ සීලයක් ඇති කරගත හැකිද? දියුණු කළ සිතක් ඇති කරගන්න පුළුවන්. දියුණු කළ ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන්. පළල් කල්පනාවක් ඇති කරගන්න පුළුවන්ද? පළල් කල්පනාව තමයි හරීම වැදගත් දෙන්නේ වචනේ. මොකද අපිට පේනවා සමහර අවස්ථාවලදී පළල් කල්පනාව නැති කෙනා මේ ප්‍රශ්නකේ හදාගන්න හැටි හරි පුදුමයි. හරි පුදුම දැන් මේ මට ප්‍රශ්නයක් හම්බ වුණා මේ ඕනේ දෙන්නේ ගියා වන්දනා. ඉතින් ගියාම එක්කෙනෙක් පන්සිල් ගත්ත එක්කෙනෙක් අනෙක් එක්කෙනා දසසිල් ගත්ත එක්කෙනෙක්. ඉතින් අර දසසිල් ගත්ත එක්කෙනා වන්දනාව ගිහිල්ලා රුවන්වැලි සෑය පේන මායිමයි ගලක් උඩ වාඩි වෙලා සෑය දිහා බලාගෙන වැඳ වැඳ හිටියා. දැන් පන්සිල් ගත්ත එක්කෙනා එතන තිබුණේ බීම නිකන් බොරළු වැලි. එතන බිම වාඩි වෙලා බිම දනගාමික චෛත්‍ය වැඳ වැඳ හිටියා. ඉතින් එයා දැන් අර ගලවුඩ වාඩි වෙච්ච කෙනා කිව්වේ නෑ එයාට ඇවිල්ලා බිම වාඩි වෙන්න කියලා. එයා තනියම ඇවිල්ලා අනේ ලස්සනට පේනවා කියලා වැඳ වැඳ ඉන්න අතර එයාට හිතනවා එයාට ආසාවක් ඇති වුණා අර ගලිය වාඩි වෙන්න. ඉතින් වාඩි වෙන්න දෙයක් නෑ. අරයා උසස් සීලයක් සමාදන් වෙලා කියලා. ඉතින් එයා හිත හිතේ ඉන්නවා මටත් දැන් එහෙනම් වාඩි වෙන්න කියාවි. ඉතින් අරයට අර දසසිල් ගත් එක්කෙනාට එහෙම අදහසක් ආවේ නෑ. තියා නිකන් ඉතින් වැන්ද. වැන්දලා ගියා. අර පංසිල් ගත් එක්කෙනාගේ හිතේ වෛරයක් ඇති වුණානේ. මොකද්ද වෛරය? මා දැන දැන මාව දන ගස්සලා තිබ්බා. බලාපංගු වැඩි. එන්න කිව්වෙත් නෑ. වඳින්න කිව්වෙත් නෑ. දැන් චෝදනාව මොකද්ද? මාදන්න නසල තිබ්බ අවුල. අරගෙන දන්නේ නැහැ. අන්න බලන්න මේ පටුසිත තියෙන කෙනා මේ ප්‍රශ්න වලට පැටලෙන්නේ කාටවත් හොයාගන්න බෑ වෛරි බැඳගත්තු විදිහට. වෛරි බැඳගත්තා. එතකොට වැඩුණු සිල් තිබේද? නෑ. වැඩුණු සිතක් තිබේද? නෑ. වැඩුණු නුවණ ප්‍රඥාව නෑ. මේ පටුසිත කියන්නේ හිතන්න බැරි තරම් ජීවිතයට සාපයක්. කල්පනාව පටුකම කියන්නේ ජීවිතයට සාපයක්. ඇයි තමන් වෛර බඳගන්නවා. ඊර්වසි වෛර බඳගෙන අනිත් එක්කෙනාගේ පස්සෙන් පන්න පන්න එයාට නොඑක ආකාරයෙන් කෙනෙහිලිකම් කරනකොට එයා තුල නූපන් අකුසල් උපදින්නේ නැද්ද? උපදිනවා. ඉතින් මේකෙන් බලන්න මේ ඒකෙන් අපිට පේනවා පටුසිත තියෙන කෙනා හැමතිස්සෙම තමන්ට අනුන්ගින් වැරද්දක් වෙනවා කියන මේ මානසික ආසාදනෙන් පෙළෙන. ඒක රූප. මොකද්ද? මට අසවලාගෙන් අසවලාගෙන් වැරද්දක් වෙනවා කියලා සමහරට මේක සංසාරය ආපු පුරුද්දක්. හැබැයි මේ පුරුද්දෙන් තමයි මෙයාට මේ සිටිවිලි එන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගත්තා නම් එයා හිතනවා නෑ මම මේ හිතන විදිය වැරදි මේක සසරේ හැටි. මේක සසරගත දෝෂ නිතියෙන්නේ. ඒ නිසා මම මේ මේ රටාවෙන් මම නිදහස් වෙන්න ඕනේ. ඇයි Taman Taman වඳුනා ගන්න. Taman Taman Taman වඳුනා නොගත්තේ අපිට හිතාගන්න බෑ මේ මිනිස්යා ඇති කරගන්න පැටලෙන ප්‍රශ්න සමහරට යා හිතින් හිතේ යා කටින් කියන්නේ යා හිතේ හිත හිත ඉන්නවා මට මෙහෙම කළා මට මෙහෙම කළා මට මෙහෙම කළා හිත හිත ඉන්නවා සමහරට යා ඒක දන්නේ නැහැ ඉතින් මේ නිසා මේ පටු කල්පනා ජීවිතයට විශාල ශාපයක්. ඉතින් මේන් අත් මිදෙන්න අපට මේ බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය පුදුම විදිහට පිළිද වෙනවා. ඉතින් උන්වහන්සේ අපිට මේවා දේශනා නොකරනකොට අපි දන්නේ ඉතින් මේ නිසා අපි මේ යන ගමනේ අනතුරු තේරුම් අරගෙන සසර ස්වභාවය තේරුම් අරගෙන අපි මහන්සි ගන්න ඕනේ මේ රටාවෙන් මිදිලා මොන කල්පනා ඇති කරගන්නද? පටු එකක්ද පළල් පළල් කල්පනාව ඇති කර ගැනීමේදී මේක සංසාරගත එකක් මේ තියෙන්නේ. එතකොට අපි ගත්තොත් පළල් කල්පනාවක් තියෙන කෙනෙක් ගැන අපි බලමු උතලා. අපි ගම්මු කෙනෙක් ඉන්නවා හරි අහිංසකයි. එයා හරි නිවැරදි. සාධාරණයි. නමුත් එයා නිස්කාරණේ නිඳා පාසනවා. නිස්කාරණේ බැනුම. නිස්කාරණේ හරදර වලට බාධිනවා. කියලා කියන්නේ. ඒතර පළල් හිතක් තියෙනවනේ එයා මොකද්ද හිතන්නේ? මේ සසරේ යනවාට නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට මේවා හොඳ පාඩම් කියලා. ඒ මොකද නුඹ සසරේ යනවාට නුඹට මේවා හොද පාඩම් කියලා තමන් තමන්ම හදා ගැනීමට එය උපකාර කරගත යුතුයි. මේක සංසාර දෝෂයක් මේ තියෙන්නේ. ඒ නිසා මේක සසරේ උපන්න කෙනාට සිද්ධ වෙන දෙයක් මේ මොකද්ද? එයා හිතන්නේ මේ මොකද්ද? දැන් අපිට පේනවා මේ සංසාරේ යන අය කුකුළු වෙලා ඉපදිලා. එළුව වෙලා ඉපදිලා. හාරක් වෙලා ඉපදිලා කුවිතරම් මෙරුණනවා මේ සසරේ යන අය නොඑක් ආකාරයේ අධර්මයන්ට අහු වෙලා නොඑක් ආකාරයේ පව් රැස් කරගෙන කොච්චර මෙරුණනවද මේ සසරේ යන අය කොයිතරම් හිර හිරපත් පිළිගන්නවද මේ සසරේ යන අය කොච්චරනම් කායික මානසික දුක් වලට බඳුනගෙන ඉන්නවද මේවා අභීස මට මොකද්ද මේ හිතන්න දෙයක්ද කියලා ඒක ආතාරින්න පුළුවන් සංසාරය කියලා පළමු විදියට බලන්න කියාව තිබ්බෝතේ මේ නිසා පින්වත්නි අන්න ඒක නම් ඒ කියන්නේ පටු සිතක් නොමැති පළල් සිතක් ඇති බව තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් එතකොට ඒක බාහිර කෙනෙකුට කළ දෙන්න බෑ බාහිර කෙනෙකුට කරලා දෙන්න කිසිසේත්ම බෑ. ඒ කරගන්න ඕනේ කවුද? තමන්මයි කරගන්න. තමන් කරගන්න. මේ භයානක සංසාරේ මේ යන්නේ. හැබැයි ඒක තේරුම් ගත්තේ නැත්නම් සසර කරගන්න යාට බය හිතෙන්නේ. පාටු හිත අතිබුත් හිතන් නියම නෙමෙයි. හරි. මාට මේ ජීවිතේ ගන්න බැරි වාඩුව ලබනාත්ම හරි මං ගන්නවා. ලබනාත්ම ගන්න බැරි වුණොත් පන්නගෙන මං ගන්න පුළුවන් ආත්මයක්. මේ જાති කල්පනාවල් මේ මානසික ආසාදනයට ගොදුරු වෙච්ච සත්වයන්ට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි හොඳට මේක තේරුම් ගන්න ඕනේ පින්වත්නි. තේරුම් අරගෙන අපි විශේෂයෙන්ම හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය ගැන. උන්වහන්සේ මේ ආකාරයට මෙවැනි දෙයක් දේශනා නොකරන්න අපිට මේ දැනගන්න තේරුම් ගන්න කිසිම පිළිවෙලක් කිසිම පිළිවෙලක් නැහැ. දැන් බලන්න හිතලා මේ බිල් කියලා මිනිස්සේ එංගලන්තේ එයා රාත්‍රී නිදාගෙන ඉඳෙද්දී කොහම හරි එයා මැරුණා. පොඩි වෙලාවකට එයා මලා. විනාඩි 23. මැරිලා ගියේ කොහෙද? නිරේ. දැන් එයා බැලුවා වටපිට බල කළු කළුවර ගුහාවට ඉඳ ගියා කියලා පාට බලද්දී මේ ලෝහ වහලේ ලෝහ බිත්ති ලෝහ පොළොව මේ සියල්ල ගිනි අරගෙන ඇවිල්ලා මෙයා වැදගෙන ගියාකවා මෙහෙවර කියලා භයානක සත්‍යය දෙනෙක් ඇවිල්ලා ඊරෝස් මෙයාට හෙල්ලවල අනින්න ගත්තා ඊට පස්සේ මෙයා කියනවා මෙයා මිනිස්සු කෑ ගන්න වැහිලා මෙයා කියනවා අනේ මට පිපාසයක් ඇදුනා. වතුර බින්දුවක් කොච්චර වටිනවද කියලා මට කියන්න බෑ කියලා. වතුර බින්දුවකට මං කරපු ආසාව. ඔහු කියනවා මං වතුර බින්දුවකට කරපු ආසාව මෙතිකයි කියන්න බෑ. මම අනුකම්පාව ඉල්ලුවා. එතන අනුකම්පාව නැහැ. කොහොම වෙලා මෙයාට ආයම ඒ කොහොම හරි එතකොට කවුරු හරි තව කෙනෙක් මම එකපාරට අතින් ඇදලා අරන් කිව්වා. ඵලයන් මිනිස් ලෝට කියාපන්දී. මෙයාට සිහි ආවා මානුෂ ලෝකෙදී ආයෙම සියවිල කෑ ගහනකොට එයාගේ බිරිඳ ළඟ හිටියා බිරිඳ මෙයාව අල්ලගන්න අල්ලගත්තා මෙයාට විස්තර කළා මම දන්නේ මට මොකද්ද වුණා මම මැරුණා මම නිරේ ගියා වෙලා දැම්මා විනාඩි 23ක් ඊරෝස්ලා මෙයා කියලා පල්ලියට ගිහලා කිව්වා මට මොකද්ද වුණා දැන් පෙල්ලනවා පෙල්ලනවා පොතේ නැහැ අපිට කියවනම් අපේ පොතේ තියෙනවා මොකද්ද දේවදූත සූත්‍රය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මේ දේශනා කරන දේවදූත සූත්‍රයේ තියෙනවා කාගෙන්වත් අහලා නෙමෙයි මම මේ මගේ බුදු නුවණින් දැක්කා. ඒ විස්තරේ එහෙමම කියනවා මේ මිනිස්සයා. ඉතින් මේක තෝරගන්න දෙන්නත් මෙයා අවුරුදු දෙකක් තිස්සේ එක එක්කිනා පස්සේ ගියා මට මොකද්ද වුනේ මේ ලෝකයක් තියනවද මේක මගේ හිතේ ඇති ප්‍රශ්නයක්ද කොහෙ ගිහලා ඊට පස්සේ කිව්වා නෑ නෑ මේ දෙවියන් පෙන්වූ දෙයක්. මේකෙන් කිව්වේ දෙවියන්ට ස්තුති කරන්න කියලා. දැන් ඒක කියන්නේ දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැඟවී තිබීම සාපයක් නෙවෙයි. එතකොට උන්වහන්සේගේ ධර්මයේ ලෝට විවෘත වෙලා තිබ්බනම් කෙලින්ම දැනගන්නවා ආ මේ තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කළානේ මේ සිද්ධිය කියලා. ඒ නිසා පින්වත්නි දුර්ලභ ඥාන විස්මිත ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ සතු දෙයක්. උන්වහන්සේ ධර්ම ස්වාමී, ධර්මයට අධිපති, ධර්මයේ හිමිකරු, ධර්ම නීති. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව කියවන්න, ඒ දේශනාවලට ආසා කරන්න විශේෂයෙන්ම මහමෙවුනාවේ මා විසින් කරපු පරිවර්තන වලට අවබෝධයක් නැති අය ගරහනවා ඒ පාපයට හවුල් නොවන්න ඒට නොරැවටෙන්න ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම පළල් සිතක් ඇතුව සතර අපායෙන් අත්මිදී නිරේ ගමනින් අත්මිදී සුගති රැකවරණය ලබා මේ ගෞතම ශාසනය තුලම ඉෂ්ඨිරසාර පිළිසරණ ලබන්නට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ඔබට මට අප සැමටම වාසනාව ලැබේවා සාදු සාදු සාදු